අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ කාලය ඉඩ දෙන පරිදි ප්‍රශ්න විචාරාත්මක අඩපිලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෑණින්නා සීලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සැසිවාරයේ ආරම්භය ලබා දෙන විදිය ප්‍රථමයෙන්මත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වැඩ සිටින මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සිළු දෙනාගෙනුත් අවසරයි අද අප වෙත යොමු වී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය පූජනීය කම්මට්ටානචාර්යන් වහන්සේගෙන් අවසරයි මම දීර්ඝ කාලීනව භාවනා කරන්නෙක්මි මුලදී පරියංකේදී මුළු ශරීරේ පුරාම ඇතිවන තද වේදනා රිදුම් කැක්කුම් අත්විඳිමි. මොහොනේ සිට ශරීරයේ හැම තැනම ඉදිකටු වලින් අනින්නාක් මෙන්ද වේදනා මෙනෙහි කරද්දී අඩ අඹ ඇටයක් මෙන් මේ හටගෙන විශාල පර්වතයක් මෙන් දැනි ඒ සෙමින් අඩුවී යන බව දකිමි. පසුව ඒ සියලු වේදනාදිය දරා ගැනීමට තරම් සිටි බවට පත්විය. කෙතරම් සියුම් වුණාද යත් ඉන්න ආසනෙන් බුරුල් වී ගැලවි <clears throat> වහලයටත් ඉහළින් පාවෙන්නාක් මෙන් දැනිනි. ඒ අතර පිටකොන්ද ගල් පිටකොන්ද අත් දෙක පහතට වැටුණු වැල් පොටවල් කුඩා සතුන් ඔංචිලි පදිනවා වගේ දැනිනි. ඒටාම් සතුටු අවස්ථාවක් විය. මේ අතර නොයෙක් දර්ශන, මිහිරි ශබ්ද, ආලෝක ආදිය පසු කරමින් ආ මට දැනට පවතින්නේ ආස්වාස ප්‍රාස්වාසයේ විනාඩි 3-4කින් දීර්ඝව කෙටිව උණුසුම් සීතල අයුරින් දැනි පහතට කිඳා බහින්නාක් මෙන් නොදනීයයි. තද වේදනාදී නොව සියුම් වේදනා හා කම්පන චංචල ගති පැවති. ඒද නැති වී වතුරේ පාවෙන <clears throat> පොලිතීන් එකක සිටිනවා වගේ දැනි විනාඩි 40ක් පමණ කාලයක් ගත වෙන විට උගුරේ වේලුමක් වගේ උගුරේ වේලුමක් වගේ ඇවිදින් පරියංකෙන් නැගී සිටීමි. ඒ අවස්ථාවල සතිය හොඳින් පිහිටා තිබුණි. මේ අතර සමහර අවස්ථාවලදී ටික වේලාවකින් නිින්ද ගියාක් මෙන් නොදැනී ගැස්සී වගේ අවදි වේ. එවිට සිතේ පසුබැසීමක්ද ඇති වේ. නොදැනීම ගැන සැකයකි. සක්මන දෙපේ සිහිය පිහිටවා සක්මන් කරද්දී පතුලට දැනෙන වැලිකට තැවරී යන අයුරුත් තදට සියුම්ම දැනෙන අයුරුත් අත්විඳමි. කකුලේ මාපට ඇඟිල්ලේ කුඩා සැතෙකු එල්ලී ඇති බව දැනුණත් දෙතුන් විටක් සක්මන් කරද්දී එය පැවත පැවතුණක් පැවතුණත් සතෙක් නැති බව දනිමි. පාතට එල්ලි දෑත් ඇඟිලි තුඩු බර වී ඉදිමි පුපුරු ගහන්නාක් මෙන්ද දැනිනි. මුහුණද නලියමින් තොලහසල චංචල ගතියක් දැනුනි. සමහර විට කකුලේ ඇට ඇට කූරක් මෙන් නැමෙන තැන් නොත් නොනැමී දණ්ඩක් වගේ පෙනේ. උරහිස මත තද ගති සියුම් ගතිද වැටහි. මාගේ පරියංකේත් සක්මනේත් ඇති අඩුපහඩු පෙන්වා ඉදිරි ගමන සාර්ථක කරගෙන යාමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අප කෙරෙහි දක්වන අනුග්‍රහය හේතුවෙන් ඔබ වහන්සේටද උතුම් නිවනින් සැනසීමට ලැබේවා. මේකෙන් තොරතුරු වාර්තා හොඳයි. ඒ වගේම අර කලින් තිබුණු අපහසුතා මතු වෙච්ච බවත් පේන්න තියෙනවා වාර්තාවේ. නමුත් හැම වෙලාවෙම මේ වගේ තාර්ථකම් පරියන්ක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මේ හම්බ වෙච්ච අධිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් දිගට ඉස්සරහට කරගෙන යනකොට යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හැම කරදරයක්ම කරදර වෙන්නේ චිත්ත ශක්තිය මදි වෙනකොට අධිෂ්ඨාන ශක්තිය මදි වෙනකොට ලෑස්තිලා යනවා මදි වෙනකොට ආත්ම විශ්වාසය මදි වෙනකොට මුද්දට ආත්ම විශ්වාසකින් චිත්ත ශක්තියකින් ලෑස්තිලා ගියොත් මේකට ඉතින් සාලියේ සාමාන්‍ය වශයෙන් යන සද්ධාව කියලා. සද්ධාවෙන් ගියොත් ඔය එකක්වත් ගණන් ගන්න දෙයක් නෑ. නමුත් ඒක අත් දකින්නකම් එහෙම හිතෙන්නෙත් නෑ. ඒ නිසා එන් දිගින් දිගටම මුණ දෙන්න මුණ දෙනකොට මේ ප්‍රායෝගික අද්දකීම් හරහා තමන්ගේම සද්ධාව තමන්ගේ භාවනා පිළිබඳ සද්ධාව පුදුම විදිහට වැඩනවා. ඒක බුදුහාමුදුර කෙරෙහිවත් සදාපවතින්නේ නෑ. තමන්ම වැඩි යුත්තක් ඒ පාරේ ඉන්නේ නිසා විශ්වාසයෙන් ඉදිරියට බලන්න කියලා කියතමුරා. ගෞරවනීය ගුරුදේවයන් වහන්සේගෙන් අවසරයි. මම ඔබ වහන්සේගෙන් කමඨහන්ගත් පැරණි යෝගියෙක්මි. පරියංක භාවනාවේදී මගේ කය ගලක් වී ආනාපානයේ දරමුණු නැතිව ශූන්‍යතාවයක් දකිමි. භාවනා ශාලාවේදී පිරිසද ශාලාවද නැති බව දනිමි. ශූන්‍යතාවයක් දකිමි. සක්මනේදී අරමුණක් නැත. ඇවිදින කෙනෙක්ද නැත. අවට කිසි දෙයක්ද නැත. පොළවට පාද ස්පර්ශ වන බව පමණක් දනිමි. මින් ඉදිරියට යාමට සුදුසු උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ වේ. මේවා ඔය දැනෙන අරමුණු ඔක්කොම 10ක් පරිලායක් විදිහට සලකලා අරමුණු නොදැනී යෑම ප්‍රතිපදා විදිනුවක් කෙලස් අඩුවීමක් ਸਰවචනාංශයේ ධර්මයේ තියෙන තේ දක්වසෙන් සලකලා ඒකට හුරු වෙන්න ඕනේ ඇඟ. එහෙම නැත්නම් ඒකට ලෑස්ති වෙන්න යන්න. ලෑස්ති වෙන්න වෙන්න වෙන්න අපි තේරෙන පටන් ගන්නවා මේ ඇඟ ඉල්ලන්නෙම කරදරමයි. ඉල්ලන්නෙම දුක්මයි. ඉල්ලන්නේ පීඩාවක්. ඒක නැති වෙනකොට මේකට සැකක් පහල කර ගන්න. එනිසා ලෑස්තිලා ගියේ කෙනාට ඒ පටලවිල නැහැ, ඒ කඩයිම නැහැ. තේරෙන්න තේරෙයි ඒ තියෙන දේ ගෙවන් කිරීම, නිරුද්ධ වීම තමයි මේ සාසනේ මේ ප්‍රතිපදාවේ දියුණුව එනිසා හැකි තාක් දුරට ගෙවෙන්න ඇරලා ඒ හිස්තන පුරුදු කරන්න දේවල් තිබුණයි කියලා වට තරහ වෙන්න එපා අරියාදුර ගන්න එපා. ලැබෙන ලැබෙන දේ මේ වගේ ගෙවම් කරලා ඒ ගෙවම් වෙච්ච අවස්ථාව තමන්ගේ හැබෑ නිවහන විදියට gedere ගියා වගේ දැනනකම් භාවනාව යන්න ඕනේ. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස මාස 4ක් 5ක් පමණ තිස්සේ එක දිගටම භාවනාවට යොමු වෙමින් සතිය වඩා ගන්නට උත්සාහ දරන යෝගියෙක් මි ඔබ වහන්සේගේ දෙවන වැඩමුළුවටයි මෙවර මා සම්බන්ධ වූයේ ආරාමේදී සතිය වඩමින් පරියංකේ වාඩි වූ විට මාගේ මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම ගෙවි ගොස් සැහැල්ලු ස්ථානයකට වැටේ එම ප්‍රමෝදය බොහෝසේ අත්විඳෙමි ටික දවසකින් එම තත් තත්ත්වය පහව ගොස් දින දෙක තුනක් එපාවන තත්ත්වයට පත්වේ. සියල්ල කෙරෙහි කලකිරීම ඇතිවේ. මෙවර මෙවර වැඩිමුළුවේදීද මුල් දින දෙක හැර පසුව එම ප්‍රමෝද තත්ත්වයට පත්වේ. එම තත්ත්වය තවදුරටත් දියුණු කරගන්නා ලෙස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණි. ඉන්පසු දින සිට මේ දක්වාම නැවත එපාවන කලකිරෙන ස්වභාවයේ ඇත. ඒ සිදුවන්නේ පරියංකේදී පිම්බීම හැකිලීමේ සිත පිහිටුවා ගැනීමට බොහෝ අපහසුය. සිත පිට දුවයි. මේ වාගේ සතියෙහි මේ මාගේ සතියෙහි අඩුවක් යැයි සිතමි. එහෙත් සතිය වැඩිවීමට নিরතුරුව උත්සාහ දරමි. මේට කිසි නිසි උපදේශයක් ඔබ වහන්සේගෙන් ඊටාම යටහත් සිතින් ඉල්ලා සිටිමි. සක්මන හොඳින් කරගෙන යා හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා. මේ සසරෙන් අපව එතර කරන්නට ඔබ වහන්සේ ගන්නා උත්සාහය අමිලයි එමානි සංසෙන් ඔබ වහන්සේට හැම යහපතක්ම වේවා. මේකේ තියෙන අර ඒ වගේ එපා වීමේ ධර්ම වැඩි තරමට ඊගාට ලැබෙන ප්‍රමෝදේ වැඩි. අවදිින් ප්‍රමෝද වෙච්චාම විතර මේක දිගටම තියෙන්නේ නෑ ආයෙත් ගිහලා අර වගේ තද්ද එපා වීමකට එනවා. එපා වීම එහා පැත්තේ ආයෙ ප්‍රමෝදේ. ඒ සාමාන්‍ය කියන්නේ කන්දක් නැගි තැන පල්ලම ගියේ පල්ලම වැටෙනවා සෙල්ලම් කී කියලා. ඉතල කන්ද නගින්න ඕනේ. ඉතින් කන්ද නගිනකොට පල්ලම හම්බ වෙන්නේ නෑ. කන්ද නගිනකොට මුදුන්පත් වෙන්නත් ඕනේ. මුදුන්පත් එහා පැත්ත ආයෙ තියෙන තැනක්. ගිහිල්ලා ආයෙ කන්දක් නැගෙනවා. ආයෙ තැම්පත් වෙනවා. ඒ වගේ තේරුම් ගන්න ඕනේ ආරම්භයේ දුක නම් ඉවර වෙන්නේ සැපකින්. ආරම්භයේ සැපක් නම් ඉවර වෙන්නේ දුකකින්. ඉතින් මේ දෙකට මේ ලක්ෂ කෝටි වාරයක් මුණ දීපගෙනා ඔක චෝදනාවකට ගන්න නැහැ. ඔක තේරුම් ගන්න ඔය හැටි ඔහම තමයි කියලා. ඒ නිසා මේ අවස්ථා දෙක නම් වෙලා තියෙන්නේ. ඔයගේ ගොඩක් ළමයි හම්බ වෙනවා ඉස්සරහට යනකොට. ඔය පළවෙනි බබා දෙවෙනි බබා. අන්තිමට හම්බෙච්චාම ඔය ගැන කතා කරන දෙයක් නෑ. දිගට යන යෝගාවචරයේක් තපස් රකින්නෙක් භ්‍රමචරි රකින්නෙක් බවට පත් වෙන්න මේක තමයි ස්වභාවය කියලා ලෑස්තිලා යන්නේ එකයි කරන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි ඊයේ සමූහ පරියංක භාවනා අවස්ථාවේ පස් වතාවක් පමණ හිත කයෙන් වෙන්ව පෙවතුණා මරණයෙන් පසු අත්දැකීමෙන් එක අවස්ථාවක ඉහළලද දන්න තැන් දෙපොලකද තවත් තැන් දෙකක් ස්ථානය හඳුනාගත්තේ නැහැ සිතට සතුටකුත් නැහැ බයකුත් නැහැ ඊට පෙර තිබූ ලොකු වේදනාව දුරු වුණා දැන් පරියංකේ සිටින විට අධික වේදනාව නැත හුස්ම හැපෙන තැන වෙනදාට තදට දැනුණද දැන් එතන විසිරෙන ස්වභාවයකි අපහසුාවක් නැත හුස්ම රාශි වශයෙන් වැටහි හුස්ම හැපෙන තැන ඉක්මනින් අරමුණ සියුම් වේ දැන ගැනීමට කරුණු පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ඔය අන්තිමට යනකොට ඇත්තටම මැරුණාද කියලා හොයාගන්න බැරුව යනවා බලනකොට මැරිලා එහෙම සිද්ධි දෙක තුනක් සාතනේ සඳහන් වෙනවා ඒ ආමතුරු මේ තාම මේ මිනිස්සු ඇවිල්ලා කියලා ගෝසා වෙලා බලනවා බලනකොට මේ දිවි ලෝකේ ගිහිල්ලා දිව්‍ය ගෝසාව ඇවිල්ලා. ඒ ආමතුරු බිම්බලාගෙන ඉනවලු මේ මං හිටපු අරණියට පෙරහැරක් වෙනවා වෙන්නේ නැති කියලා. මැරිච්ච බව දන්නේ නැහැ. ඒ තරම් හැමදාම තුන් හතර සැරයක් මැරෙනවා. ඉතින් ඊට පස්සේ දවල්ට කනවා රැයට කනවා වගේ මරණයත් ගණන් ගන්න. එතෙන්ට යන්නේ නැතුව නම් කොහොමඩක්වත් වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ දැක දැක දන දන මැරෙන්න ඕන. ඉතින් ඒකට බය නම් මරණයට බය නම් අමෘතයට බය නම් අමෘතයටත් බයයි. මෘතේ හරහා තමයි අමෘතයට යන්න තියෙන නිසා එම් වෙන්න වෙන්න තා පුළුවන් තරම් අල්ලපු ගෙදරටත් කියන්නේ ඔබත් මැරියාන් අම්මට කියන්නේ ඔබත් මැරියාන් දරුවාට කියන්නේ ඔබත් මැරියාන් ගහට කොට කියන්නේ ඔබත් මැරියාන් නිදි නිවන් සබ ලැබේවා කියලා කියන්නේ ගහන්න මැරුණාට පස්සේ බෝඩ් එක ගහන්න නිවස ලැබේවා කියලා ගහන්නේ මරණයට පස්සේ. ඉතින් ලංක බුරුම කට්ටිය කියලා ලංකාවේ නිවන කංකුම් වගේ කියලා එකයි ඕන කරන්නේ මැරෙන්න විතරයි. මැරිච්ච ගමන් නිවස ලැබේවා කියලා. ඕන කුපාඩියකට ගියා. අපිටත් තියෙන ඉන්නකම් මැරණ එකයි. දකින දකින හරි ගන්න මැරියා. නිවන් සප ලැබෙව කියන්නේ ඒකමයි. ඔය ලිවි ලිපංගන ඔබ අතර නිවන් සප ලැබේවා කියන්නේ මැරියන් කියන එක තමයි. ලිවි ලිලි වල නිවන් සප ලැබෙවා කියලා ලිව්වනම් මොකද ඒ තරම ලංකාවේ නිවනයි මරණයයි ළඟ ළඟ තියෙන්නේ. ඒක ඇත්තක් තියෙනවා. මොකද මරණය අත්දකපු කෙනාට විතරයි අමෘතය අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ විදිහට හැකි තාක් මැරෙන්න අරින්න මෙරි මෙරි උපදින හැම වෙලාවකම තීරියම් වෙනවා. මෙරි මෙරි උපදින හැම වෙලාවකම අලුතෙන් තීරියම් වෙනවා. ඒ නිසා අපි යම් විදිහකට මැරුණොත් මේ පරණ වාහනේ වෙනුවට අලුත් වාහනයක් හම්බ වෙනවා. බ්‍රෑන්ඩ් නිව් එකක්. දැන් වගේ පාර්ට්ස් සම්දම ගන්න ඕනේ අලුත්ම එකක් හම්බ වෙන නිසා මේ පරණ එක දීලා අලුත් එක ගන්නවා වගේ තමයි භාවනාවේදීත් මෙරි මෙරි උපදින්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ නමස්කාර වේවා අවසරයි අතිගෞරවනීය නාහිමි පාණන් වහන්ස. පරියංක භාවනාවේ යෙදී සිටියේදී නාසිකාග්‍රයේ සිත පිහිටවා සතිමත් වූ විට විහිදෙන කුඩා බිඳුවක් ලෙසින් දිස්සුනි. ඒ පාටක් නොමැත බොහෝ වේලාවක් එහිම සිත පිහිටවාගෙන සිටියෙමි. මෙම කුඩා අංශුව තවත් තැනකට ගෙනහින් නැවත තිබූ තැනට ගෙනෙන්නට හැකි දැයි උත්සාහ කෙලිමි. එහිදී එම විහිදෙන අංශුව කයයි මැණික් කටුව උරහිස නලලා ආදී ආදී වශයෙන් ගෙන ගියමි. ඊයේ හවස ධර්ම දේශනාවෙන් පසු නිමිත්ත අනිමිත්ත ආකාරයෙන් සතිමත් යුතු බව දේශනාවෙන් නාහිමි පාණන් වහන්සේ දේශනා කළ බැවින් අද දිනයේදී එලෙස මෙනෙහි නොකරන්නට නිමිත්ත එහා මෙහා නොයවන්න අදහස් කෙලිමි. අද දිනයේදී නිමිත්ත ලෙස දුටුවේ ඊටාම් කුඩා තිතකි පැහැදිලි අවකාශය තුළ බොහෝ වේලාවක් මෙලෙස දකිමි. කයට කිසිදු වේදනාවක් ඒ අවස්ථාව වන විට නොමැත. සක්මන් භාවනාවේ සිහිය පිහිටවීමේදී මුලින්ම කකුලේ මාපටඟිල්ලට යොමු කළ විට එහි සතිය පිහිටවීමට බොහෝ වේලාවක් ගත විය. විලිඹුව තුල ටිකක් ඉක්මනින්ද සම්පූර්ණ පාදයේ ඊට වඩා ඉක්මනින් සිහිය පිහිටවා ගැනීමට හැකිය. ශබ්දයක් හෝ රූපයක් දුටු විට එය වෙනස් වීමක් මේ දින දෙක තුන තුල සිදු නොවිනි. අරමුණ තුලම සතිය පිහිටවා ගැනීමට හැකිවිය. ඒ ඒ අවස්ථාවන්හිදී දැනෙන ස්වභාවය අනුව තද ගතිය, උණුසුම් ගතිය, සිසිල රස්නේ වැగిරෙන ස්වභාවයද මෙනෙහි කළෙමි. මේ සෑම අවස්ථාවකදීම එය සතුටක් දුකක් ලෙස නොසිතන්නට අදිෂ්ඨාන කරගතිමි. ස්වභාවයෙන්ම ඇතිවෙන නැතිවෙන වෙනස් වෙන බව මෙනෙහි කළෙමි. මේ දින දෙක තුල මාලද අත්දැකීම් මෙයයි. ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ අනුකම්පාවෙන් මේ මෙහි ඇති ගුණදොස් පෙන්වා දෙන ලෙස යටහත් පහත් නමස්කාර පූරකව ඉල්ලා සිටිමි. අපි මුලින් ඒ වගේ අර ලෑස්තිල මනසකින් ගියොත් මේ මතුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ තෝරන්නේ නැහැ. එන දෙයට එන දෙනවයි කියලා ගමන හරි සුමුදු වෙන්න පටන් ගන්නවා. තෝරන්න බේරන්නේ නැහැ. වේවා නොවේවා නැහැ. එතකොට මේක නිකන් සිනිද්දා තේල ධාරාව, සිනිදු තෙල් ධාරාවක් වගේ කටයුතු යනවා. ඕක තමයි කියන්නේ අසහනී දුර වෙනවා කියන්නේ. අපි මොන දෙයක් එක ගැටුණත් අසහනයක් ඉතුරු වෙන දෙයකට වෙන්න ඇරලා හොඳ හෝ නරක බලන්න තියෙනකොට කිසිම අසහනයක් ඉතුරු වෙන්නේ නැහැ. මතකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඉස්සල්ලා අපි ඒක ලෑස්තිලා අධිෂ්ඨාන කරලා ගිහිල්ලා මේක අත්දැක්කට පස්සේ පස්සේ හිතම ටික තේරුම් ගන්නවා. මතුවෙන දෙයට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. එතකොට මේ අසහනෙන්තර දෙවිල් කැවිලි වලින්තර ආතතියෙන්තර පීඩාවෙන්තර දරතෙන්තර කාලයක් ගන්න ගන්න පුළුවන් ඊට පස්සේ ආයෙ ටිකක් එනවා ඊට පස්සේ ආයෙසරයක් අදිස්ථාන කරන ගියම නැති වෙනවා ඔක ටික ටික එමින් යමින් එමින් යමින් ගිහලා තමයි අන්තිමට තේරෙන්නේ මේ ලෝකයේත් එක්ක ගැටෙන එක නතර වෙච්ච ගමන්ම ඔය ආතති ගතිය නැති වෙන්න පටන් ගන්නවා ඒකට අපේ ලොකු සංශය පාවිච්චි කරපු වචනේ විස්රාමයේ කියන එන දේවල් දිහා බලනකොට විස්රාම වෙනවා ඒ විස්රාමයේ කියලා කියන්නේ ඉසුඹුලනවා. දැන් ওই 55න් අවුරුදු 55න් විස්රාමන එක නෙවෙයි. තමන් කරන කරන දේ එතන එතන විස්්‍රාම වෙනවා. එතකොට දවසේ කොච්චර වැඩ කරුවත් වෙහෙසකුත් නැහැ. මොනම වැඩක්වත් බරකට එන්නෙත් නැහැ. වැඩ ටික කෙරෙනවා. විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කලාවක්. ඔය දඟ කරලා මේ මේ දඟලලා ඉල්ලලා පොරකාලා ගන්න බෑ. හුරු කරගන්න ඕනේ. මේ මතුවෙන දේත් එක ගැටෙන්න ගියොත් දිගින් දිගටම ගැටුවා. ඒ නිසා ටික ටික ටික ටික ඔය වගේ නොගැටී සිටීම අවිරුද්ධ ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න ප්‍රතිපදාව පුරුදු කෙරුවොත් මේ මහානකම හරි ලේසි තපස් හරි ලේසි උදේකලා ජීවිතේ හරිම ලේසි එනිසාම දිගට මේක පුරුදු කරන්න එතකොට තමයි ඇසුරහරහත් මේකේ මේ ප්‍රතිඵල තේරෙන්න පටන් අරගනි නොබෝ කලකී පින්වත් ස්වාමින් වහන්ස පරියංක භාවනාව මා පරියංක භාවනාවේදී හිසේ පසුපස කොටසට පපුවේ පිම්බීම හැකිලිම බඩේ පිම්බීම හැකිලිම වශයෙන් තුන් ආකාරයෙන්ම ආනාපාන සතිය වන අයුරු බලමි මේ සුදුසු ක්‍රමයක්ද සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී සක්මනේ ඉදිරියටත් නැවත හැරී ගොස් පැමිණි පසු සක්මන් මළුවේ හිඳ මගේ ශරීරයේ බාහිර අවයවයන් හා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියම් පිළිබඳව නිරීක්ෂණයක යෙදිමි. ඉන්පසු නැවත සක්මන පටන් ගනිමි. මෙය කිහිප විටක් සිදු කරමි. මෙම ක්‍රමවේදයේ සක්මන් භාවනාවට සුදුසුද යන්න අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මෙවන් උතුම් සත්ක්‍රියාවන් සිදු කිරීමට දීර්ඝායුෂ ලැබේවා. ඒ විදිහට බලනකොට පේන්නේ මොකද්ද කියන එක ලිව්වේ නැත්තම් මට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. මේ කෙනා කැමැතිද? ඔය පරියංකේදී මේ මේ තුන් ආකාරයකට බලනවා සක්මණේ මේ ඉතින් ඒකට තමයි වැටහිච්ච දේ පෙනිච්ච දේ කියනවනම් හරි ලේසි මේකේ පිළිබඳ ගුණකතනයක් කරන්න එහෙම නැත්තම් කරන්න බෑ ඒ නිසා මේ අපි පටන් ගත් දවසේලා අද වෙනකන් කිව්වේ භාවනා කරනකොට වැටහෙන දේ කියන්නේ නැත්තම් ඉතින් කාටවත් අහන්න ඉඳලා ඒක හරයක් ඇත්තේ නැහැ. බීලා විසි කරපු කුරුම්බ කොම්බයක් වගේ. කොම්බ විතරයි තියෙන්නේ. ඒ නිසා කැමති නම් මේ අවස්ථාවේ මම ඉල්ලා හිටිනවා වැටහින දේ සභාගත කරන්නයි කියලා. මොකද හෙට අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න. එමෙ ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්ස මම පළමු වරට නිස්සරණ වනයේට පැමිණි කෙනෙක්මි. ඊයේ වැලිමලුවේ සක්මන් කරද්දී සුළු වේලාවකින් මා අට්ටික සංඥා වඩමින් සිහිය පිහිටුවද්දී මගේ ඉදිරිපසින් ඇටසැකිල්ලක් පෙනුණා. එහෙත් සමගම මාගේ වම් මත අල්ල සහ ඇඟිලි වලට බර ගතියක් දැනුණා. ඉන්පසු හිසේ බර ගතියක්ද දැනුණා. සක්මනේ කෙලවර මා නවතිමි යනුවෙන්ද මා දැන් හැරෙමි යනුවෙන්ද දැස් පියා හැරෙන විට විට මට කහා පාට රවුමට එළියක් දිස් වුණා. එම එළිය මැද නිල් පාට ශ්‍රමණයෙකුගේ හිසක්ද දිස් වුණා. එවිට මට මුගලන් හාමුදුරුවෝ සිහියට නැගුණා. සැනකින් මේ රූපරාම නොපිනී ගියා. මට වෙහෙසක් දැනුණ නිසා පරියංකේ හිඳගෙන හිසේ තිබූ බර ගතියට සිහිය යොමු කළා. හිස ගලකට විස විද අඳින් අදින්නාක් මෙන් හිසේ බර ගතිය නැති වී ගියා. මේ ගැන යම් අදහසක් පවසනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. චක්කනේදී ඇත් දෙක වහගෙන කරන්න එපා කියන එක පොදු උපදේශයක්. හැරෙනකොට හෝ යනකොට ඇත් දෙක වහන්න එපා. මේ හිතෙනවා කරන්න කරන්න එපා කියලා කියනවා. ඒ වගේම තමයි මේ එහෙම යනකොට කකුල් දෙකේ බර ගතිය, ඒ අපහසු ගති දැනෙන එක නැත්නම් මේ සක්මනේදී දැනෙච්ච කාරණා සතිය පිහිටවපු බවට ලකුණක් විදිහට පේන්නේ. එහෙම නැත්නම් සතිය පිහිටවීමේ කරදරයක් අරියාදුවක් විදිහට පේන්නේ කියලා ලියුමේ කියනකොට තේරෙන්නේ හැබැයි ඒ සක්මණෙන් ඇතුලේ ඉච්ච එකක්ම පරියන්කයට ගිහිලා ඒක සතියට අරමුණු කරපාවක් නම් කියවෙනවා. ඒ නිසා එහෙම භාවනා කරනකොට විශේෂ කරුණු වැටෙන්න පටන් ගන්නවා. වෙහෙස කරගතිය, බර ගතිය, පොළවේ ගැටෙනකොට ඒව තේරම සතිය නිසා ඇති වෙච්ච දේවල් නැත්නම් සතියට කරදර නෙවෙයි කියලා බලන්න පුරුදු වුණොත් තමන්ටම තමන්ගේ භාවනා පිළිබඳ විනිශ්චය කරගන්න පුළුවන් වෙනවා. මේකේ ඒක පිළිබඳව තාම විශ්වාසය ඇවිල්ලා නැතිව තියා පේන්න තියෙන්නේ. මේක සාමාන්‍ය වචනේ කියනවා කියන්නේ තමන්ගේ භාවනා පිළිබඳව තමන්ට විශ්වාස නැහැ. ඉතින් ඒක මහා කාලකණ්ණි තත්ත්වයක්. ඒක මහා කාල කණි තත්ත්වයක්. කරන්න එපා එහෙමනම් භාවනාව. කරනවන කරන්න විශ්වාසයෙන් නැත්තම් නොකර නිකන් එන්න. මොකද විශ්වාසයෙන් නැතුව යමක් කරනවා නම් ඒ කියන්නේ අපරාධේ සාමාන්‍ය කාලේ කාලේ කාදම නිසා කාලකන්ණි කියලා කියන්නේ. කරන දේ විශ්වාසයෙන් කරන්න මොකද අපිට හැමදාම සංතාරේ මේම කර කර ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බාධා වෙනව නම් බාධා වෙන්නේ මේ අපි කරන දේ පිළිබඳ අපිට විශ්වාසය මදිකම. ඒකට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ සද්ධාව නැහැ කියලා. ඒක නාස්තියක්. ඒ නිසා කරන දේ හරි. මේ විශ්වාසයි. ඒ එනේන මතුවෙන හැම එකම සතියේට සාධක කරගෙන ඉදිරියට යන්න කියලා පොදු උපදේශයක් දෙන්න පුළුවන්. අතිපූජනීය වන්දනීය ගුරු පියාණෙනි ආරම්භක දිනේ සිට මේ දක්වාම සක්මන පරියංකයේ අනිකුත් සෑම අවස්ථාවන්හිම සතිමත්ව වාසය කරමි අටවැනි දින දවස අලුයම හතරට සතිය පිහිටවා සක්මනේ ගමන් කරන විට දකුණු පාදයේ වේදනාවක් දැනුණා ක්‍රමයෙන් ඒ දනහිස තෙක් ගමන් කළා සතිමත්ම සක්මනේ ඉදිරියට ආපසු ගමන් කරන විට වම් පාදයේද විනිබුත් බෙදෙස අධික වේදනාවක් දැනුණා නොනවති සතිමත්ව ඉදිරියටත් යන විට උරහිස ප්‍රදේශයේත් අධික වේදනා ඇති වුණා. පොළවේ ස්පර්ශයේ තද ගතිය හොඳින් වැටුණා. වැලිකඩ පවා ස්පර්ශ වීම තදින් දැනුණා. මේ අතර සිසිල් බවද දැනුණා. වීරියෙන් යුත විනාඩි 50ක් පමණ සතිමත්ව සක්මනේ යෙදුණා. පසුව පරයන්කේ සිට සතිය පිහිටවා ආනපාන හුස්ම රැල්ල දෙස බලා සිටන විට ආස්වාස ප්‍රාස්වාසයේ හුස්ම රැල්ල නොදෙනී ගියා. සතිමත්ත දිගටම පරියන්කේ යෙදී සිටියා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් වැටහෙනවා. ලැබෙන්නා උපදේශ අනුව පරියන්කේ සහ සක්මන සක්මන අනික් අවස්ථාවල සතිමත්ව සිටිමි මේ සඳහා උපදේශයක් පතමි අපේ නායක මාහිමිපාණන් වහන්සේට අප වාගේ අසරණ අයගේ නැන ගුණ පාදා දීමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා පතන බෝධියකින් සැනසම ලැබේවා නිවන් සප ලැබේවා එතකොට වැඩි වෙලයි කොහොම හරි මේ හතර පොලක විතර සඳහන් වෙලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම සතිය පිටවන්න උත්සාහ ගත්තා කියලා එවනම් කමඨාන් සුද්ධ කරන දෙයක් නෑ. ඉච්ච තමයි කරන්න ඕනේ. ඒ බරක් දැනනවත් වේදනාවක් දැනනවත් කොයි දෙයක් සතිය පිටවීමට ආධාරයක් කරගන්න දන්නවනම් නතර වෙන්න බාධා වෙන්න මොනම දෙයක්වත් නෑ. ඒ නිසා නිතරම බලන්න හැම ඉරියව්වෙම කොයි අරමුණාවත් මූල කර්මස්ථානයත් කොයි දේ ආවත් ඒක සතියට ආහාරයක් ගොදුරක් අරමුණක් නිමිත්තක් කරගන්න දන්නවනම් ඊට පස්සේ ඉතින් ආයේ බාධා වෙන්න දෙයක් නැහැ නිසා ඒකම තමන්ගේ මේ තටන් මේ පාඨය කරගෙන එහෙම නැත්නම් අන්තරේ කරගෙන දිගට මිදිරේ බලන්න එතකොට ඒ ගත්ත පීවර හරි බව නබෝ කලකෙම තේරෙන පටන් ගන්නවා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ වශයෙන් දොසවනවා තබනවා වශයෙන්ද සතිමත්ව භාවනා කරනවා මුලදී සිටිවිලි වරින් වර ආවත් විනාඩි 20ක් පමණ ගිය පසු පාද ඔසවන තබන ආකාරයේද වැලි මත සීතලට ඇඟිලි දැවටන ආකාරයේද හොඳින් දැනේ පරියංකයට වාඩි වී සිටින ආකාරයේද සතිමත්ව බලා සිටී හුස්ම දෙස සිත යොමු වී ආස්වාස ප්‍රාස්වාස දෙස සතිමත්ව වාර කිහිපයක් බලා සිටියේද විනාඩි 5ක් පමණ ගියාට පසු එය නොදණීයයි සතිමත්ව ඒ දෙස බලා සිටිනවා නිින්ද යන්නේද නැත හුස්ම දැනෙන්නේද නැත මම නැවත නැවත ඒ දෙසම බලා සිටි කිසිවක් නොදැනේ හිස් බව පමණක් දැනේ මම උවමනාවෙන් හුස්ම අරන් බලනවා එවිට දේ ආකාරයටම සිදුවේ ගරු ස්වාමින් වහන්සේ ඉදිරියට යාමට උපදේශයක් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ඔය කියන තුනි වේගන නැති වේගන ගෙවිගෙන ඉස්තනකට ගියාට පස්සේ ඒක කොනහඬ තමයි අපේ හිත දඟලන්නේ මොකද අර අරමුණු වල තියෙන ආසාව නිසා රූපෙට තියෙන ආසාව නිසා නමුත් අර භාවනා හරිනම් නැවත නැවතත් එනේන රූපේ ගෙවිලා අර හිත දැනනම තමයි පුරුදු වෙන්නේ. ඉතින් එතකොට උනන්දු කිරීම පැනස කියනවා ඒ හිස්තන ඒ අනන්තය ඒ අරමුණ සියුම් වෙන තැනට මනාප වෙලා ඒකට ලෑස්තිලා යන්නයි කියලා. ඒතර ඒක කෙනහිමක් හෝ උරුට්ටු වීමක් නැතුව මේක බාරගත්ත වෙලාවේ අර ගුරු ලොකු බරක් ඔලුවේ තියාගෙන ගිය මනස බිම තිබ්බා වගේ පහන්තියක් දැනෙනවා. නමුත් එහෙම පුරුදු වෙලා ගියේ නැත්නම් කමටහන සුද්ධ කරගෙන ඒ ඇති වෙන විවේකයට කොනහන ගතියක් එනවා. ඒක තමයි රූපෙට කැමති එක්කනගේ ස්වභාවය. ඉතින් ඒකට අර විදියට උපක්‍රමශීලීව යන්න ඒ විවේකයට අනුග්‍රහ වෙන විදියට. නමස්කාර කරමි නමස්කාර වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ සන්ධ්‍යාවේ සක්මන් භාවනාවේදී සතිය සතිය පහේ පිහිටවා සක්මනෙහි පියවර 7-8ක් පමණ ඇවිද්දී දීම එක විටම සතිය කනෙහි පිහිට වූ සයක් දැනුනි අරමුණ එයටම කරගත් විට හොඳින් සතිය කනෙහි පිහිටි බව දැනුනි සක්මනේ වේගය කළ සක්මේ වේගයෙන් කළ අතර පසුව ක්‍රමයෙන් සක්මනේ වේගය අඩු කළමි. කන තුල යමක් හිරවි සිටින්නාක්සේ දැනුනි. එහෙත් පරිසරයේ ශබ්ද විටින් විට ඇසුනි. ඇසුණු බවක් දනිමි. සතිය පරීක්ෂා කළ විට කන් පෙත්ත චංචල වන බව පවා දැනුනි. තවත් ඒ තුලම රැඳී සක්මනෙහි වේගය බොහෝසේ අඩු කළේය. වම් පාදයේ ඔසවන විට දකුණු කනට දැනෙන සයක්ද දකුණු පාදයේ ඔසවන විට වම් කනට දැනෙන බවක්ද දැනුනි. පසුව තව තවත් එහිම සතිය පිහිටවද්දී මෝනේ හකු පෙදෙස කම්මුල් කම්මුල් ඇහි බැමි ක්‍රමක්‍රමයෙන් හිරවෙන දැවෙන සේ දැනුනි. තද වෙන සේ දැනුනි. ඇස් ඇරීමට අපහසු බවක්ද නින්දෙන් පිබිදෙන විට ඇසට දැනෙන අපහසු බවක් බවක්ද සේ දැනුනි විනාඩි 30ක් පමණ එම අරමුණෙහි සිටින්න සමත් විය සක්මන තුල පැවති සතිය ප්‍රනීත බවක් දැනුණු දැනුනි අඩුපහඩු පහදා දෙන්න කෞරණීය සාමින් වහන්ස සතියෙන් ජීවත් වෙමි ඇති සතියෙන් ජීවත් වීමේ ඇති ප්‍රයෝජන ඒවා සසර කෙටි කර ගැනීමට උපකාර වන පිළිවෙල ඔබ වහන්සේ කියා දුනි. ඒ අනුව කටයුතු කරන්නද අදිෂ්ඨාන කරගෙන සිටින්නෙමි. ඒකල උපකාරයට ඔබ වහන්සේට ඉක්මන් භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒකට යම් කිසි කෙනෙකුට සක්මණේ සතිය සහ සක්මණේ රසයක් ආසාවක් ඇති වුණොත් දුර ගමනක් යන්න පුළුවන්. මුගදෙනුගේ භාවනා අඩාල වෙන්නේ සක්මන් නොකරන නිසා, සක්මන්ට අගේ නොකරන නිසා. ඒ නිසා සක්මන් භාවනාව අල්ලගත්ත කෙනෙකුට හරි පුදුම මේ වාසියක් තියෙනවා. පරියන්කේ ඉබේම සාර්ථක වෙනවා. සමරියන්කයක් කරගන්න බැරිනවා සක්මන් කළා සතුට ගන්න පුළුවන්. ඒ නිසා සක්මනේ ලැබෙන සතුට දීර්ඝ ගමනකට මංගල අවතරණයක් නැත්තම් පෙර ලකුණක් කියලා මතක තියාගෙන පරියන්කයට ඉස්සරලා එනද පරියන්කේ නැතත් අනිවාර්යයෙන්ම සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන යන්න. එතකොට ගමනේ බාධක අනතුරු හුඟක් අඩුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරියංක භාවනාව ආනපාන සති භාවනාවේදී පළමුව හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලද්දීම තිරස් අතර පැද්දෙන වේගය දැක්කා ටික වේලාවකින් වේගය ඉහළට ඇදී ගියා. නැවතේ වේගය සියුම් වී නොපෙනී ගියා. පොඩි වේලාවකින් ඉනෙන් පහළ කොට සමුතම ස්වභාවයකට වමට දකුණට පැද්දෙන බව දැනුණා. මට මතක් වුණා ඔරලෝසුවේ බට්ට දෙපැත්තෙන පැද්දෙන ආකාරය. ටික ටික වමට දකුණට පැද්දෙන ප්‍රමාණය අඩු වී හරි මැදට වී නතර වුණා. මුහුණේ වම් පැත්තේ කූඹියක් යන වාමෙන් දැනුණා. එක තැනක නතර වී නලියන ස්වභාවයක් දැනී ටික ටික අඩු වුණා. පැය අවසන් වන තුරාම විවේක ස්වභාවයක් දැනුණා. සක්මන පළමුව සිටගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියා. ඇවිදින බව දැනගෙන ඇවිදින විට සක්මන් පත්තේ වමට දකුණට ඇදී ගියා. පොඩි වේලාවකින් අරමුණක් නැතුව ඉදිරියට ඇදී ගියා. නැවතත් පොඩි වේලාවකින් পায় පමණක් වමට දකුණට ටිකක් පැද්දෙන බව දැනුණා. එකවරම ඔළුව පහත් වීමා ඉදිරියට හරිමැදට සිත යොමු වුණා. කකුල් දෙක ළඟ කකුල් දෙක ළඟ ළඟ ඉක්මනින් ඉක්මනින් තියන්නට වුණා. මෙසේ ටික වේලාවක් ඉදිරියට ඇදී ගියා. නැවත එකවරම වෙනස් වී කය නැවතත් පැද්දෙන බව දැනී හෙමින් සක්මන් කළා. නැවත පෙර පරිදිම හිස පහත් වී හරිමැදට සිත යොමු වී පාද ළඟ ළඟ ඉක්මනින් තියන්නට වුණා. පැය අවසන් වුණා. බාහිර අවස්ථාවලදී නිතර කයේ නලියන ස්වභාවයත් අත් කකුල් පන නැති වෙවුලන ස්වභාවයත් දැනෙනවා. සතිය පවතින සෑම වේලාවකම සතිය පවතින බව බව සෑම වේලාවකම දැනෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙන් ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට උපදේශයක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. දිනපතා CD මගෙන් ඔබ වහන්සේගේ ධර්මදේශනා කර්මස්ථාන ශ්‍රවණය කරමින් දිනකට පැය 9ක් පමණ සක්මනෙහි පරයන්කේ යෙදෙමින් උත්සාහෙන් භාවනා කරන මෙහෙණින් වහන්සේ නමකි දින 10ක් පමණ අප වෙනුවෙන් වෙහෙස දැරූ ඔබ වහන්සේට මේ භවයේම සසර දුකින් මිදේවා තෙරුවන් තෙරුවන් සරණයි. ඒ විදිහට මේ සතියේ සමන්ගේ සහකාරයා ගමන් කරුවා කරගත්තොත් හැම වෙලාවෙම පිරිච්ච ගතියක් යෙදී ගත කරන ගතියක් පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒක කරගන්නයි අමාරු. කරගත්තට පස්සේ සත්‍ය විසින් කරලා දිය යුතු සියලු උපස්ථාන කටයුතු කරනවා. ඒ නිසා ඒකට කියනවා සම්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා. සියලු කෘත්‍ය සම්පාදනය කර දෙන මහා ඇමතිවරයෙක් වාගේ පුරුදු කරගත්තට පස්සේ සත්‍ය ඔක්කොම කෘත්‍ය කරලා දෙනවා. ඉතින් ඒ නිසා එතෙන්ට එනකන් වාහපියක් නැතුව මනින්නේ කිරන්නේ නැතුව සතිය විනේ උනන්දු කරන්න ඊට පස්සේ සතිය ඊටු ටික කරලා දෙනවා ඒ නිසා ජීවිතයේ පළවෙනිම කාලෙම මේ භද්‍ර යවුණේදීම පළවෙනි කාලේ තුනෙන් එකේදීම මේ සතිය හඳුලා දෙන්නේ කියලා කියනවා. එතකොට ඊටු හරිය වැඩ ටික සතියෙම කරනවා. ඉතින් පැවිද්දකට නම් ඉතාමත්ම වැදගත්. එහෙම නැති වුණත් එදිනදා ජීවිතේ ගෙවල් දොරවල් වැඩ කරන කෙනෙකුට වුණත් ওই ගෙවල් වල තියෙන බොරුවට කෑ ගහන්නේ වැඩ වැඩි කියලා. ඒව නිකන් මේ අර ලෝකෙට පරකාසේ. කොහොමද මිනිස්සු වැඩ කරන්නේ? ඒව ඔක්කොටම සතියට දාපු ගමන් ඔය පැය 8ක් කරන වැඩ පැය 6න් කරලා ඉවර කරන්න පුළුවන්. ලොකු විවේකයක් ලැබෙන. හැබැයි ඒ විවේකෙත් ආයෙ වැඩ කරන්න යන්න එපා. ඒක සතියට දාන්න. ඒ ලැබෙන විවේකේ සතියට දාන්න. එතකොට ඔය වටවලල් යන යුවන් අතර වෙලා කෙටි ක්‍රම ගොඩාක් හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක සාර්ථකයි මේ විදිහට ඉදිරියට ගියොත් ඒ නිසා සතියෙම සරණ පිහිට කරගෙන ගමන යන්න සතියෙන් නිවන් ලබන එක නෙමෙයි කරලා දෙන්නේ. නිවන් ලබන්න උන ඔක්කොම කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා. ඒ නිසා ඕක රහත් වෙනකම්ම අමතක කරන්න නැතුව කරගෙන යන්න. තෙරුවන් සරණයි. පෝජනීය වන්දනීය ලොකු ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර নমස්කාර කර අවසර පතිමි. අතිපෝජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදේ පාන්දර සක්මනේදී සතිමත්ත ඇවිත් පරියංකේ සකස් කරගෙන වාඩි වී මෙතන හිඳගෙන ඉන්නවායි කයට හිතගෙන මූල කර්මස්ථානයේ වෙන පිම්බීම හැකිලිම දෙස බලා සිටීමි. ටික වේලාවකින් සිත පිට ගිය බව දැනුණා. ගිය බව දැනුණු විගස පශ්චාත් නොවි නැවතත් මූල කර්මස්ථානයේ සිත තබා ගැනීමට මම මෙතන හිඳගෙන ඉන්නවායි සිහිපත් කර බලා සිටියා. පිම්බීම හැකිලිම හොඳින් දැනේ. කය වෙනස්කම් බොහෝමයක් සිදු අතර කය සැහැල් වී පරයන්කේ තද තද ගති නොතේරි අයින් වූවක් වැනි දැනුණා. ගොඩාක් උඩ තැබූ කයක් මෙන් දැනුනි. හුස්ම සිහින් වී නොදෙනී පපුව ළඟ දැනීමක් පමණක් ඇති වුනි. සතිය පමණක් හොඳින් පැවතුණු අතර සිතවිලි හා අවට දේ ගැන දැනීමක් නැති සැහැල්ලු තැනක කීමට නොහැකි තැනක සිටින බව දැනුනි. ඒ පිළිබඳ මනාපයක් හෝ අමනාපයක් පහළ නො වූ අතර ඒ දෙස වෙන දේ බලා සිටීමේ පූජ්‍ය ධම්ම විහාරී ස්වාමින් වහන්සේගේ පුන පුනා දුන් උපදේශයේ මඟ පෙන්වීමද සිහිපත් විය. නබෝ වෙහෙලාවකින් දරාගත නොහැකි වේදනාවක් දැනුනි. කුපුරු ගගා කැක්කම ඉවසා දරා සිටීමට මට ආත්ම ශක්තිය ඇති විය. පලා යන්නට සිත් පහළ වූයේ නැත. මීට පෙර මේ වේදනාව විඳි මහස් විඳ මහස්සේ හඬන්නට වුණු නමුත් මේ සියලු දැනීම් හා වේදනා සියල්ල ඇති වෙන නැති වෙන ධර්මතාවයක් බව තේරුම් විය. ඒ නිසා අනිත්‍ය බවත් දුක් බවත් අනාත්ම බවත් සිත් සිහිපත් විය. සිහින් කෙඳරියක් සිහින් හුස්මක්ද පිට වුණා සිහින් ගැස්මක්ද කය ඇති වුණා ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ඇති වූ දැනීම් හා වෙනස්කම් පිළිබඳ වැරදි නිවැරදි කර සතිය පිහිටවා පිහිට ඔට්ටුවා කරගෙන යන ගමන ඉදිරියට කරගෙන යාමට කියා දෙන ලෙස নমස්කාර පූර්වකව කරුණාවෙන් ඉල්ලා සිටිමි. නිවන් මඟ පසක් කරගෙන බවුන් වැඩිවීමට මඟ පෙන්වූ ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබා සුවසේ පාරමී පුරා සුඛපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය මෙය භවයේදීම අවබෝධ වේවා. මෙලව බිහි කළ දෙමාපියන්ටද නිදුක් නිරෝගී සුව ලැබේවා නිවන් අවබෝධ වේවා අපව ඒකරාශී කර දැඩි වෙහෙසක් දරා කටයුතු කරන ගෞරවනීය ප්‍රදීපා මෙහෙණින් වහන්සේගේ භාවනා යෝගී ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය පාරමී පුරාමේ භවයේදීම චතුරාරි සත්‍ය අවබෝධ වේවා කාර්ය මණ්ඩලයේ සෑම දිනාටත් දන්පෙන් පූජා කරන සෑම දිනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා හෙටේ ඉඳ තිබුණු ලියුමක් කලින් ඇවිල්ලා. මේ මුල් ටිකේදී කියනකොට කියන්න තියෙන්නේ අපි මේ පශ්චාත්තාපයට කොච්චර තණ්හා කරනවද කොච්චර අවිද්‍යාව තියෙනවද කියලා. අපි මුළු සංසාරෙම විඳවන්නේ මේකේ පශ්චාත්තාපේ ලියන පශ්චාත් කියන වචන විතර ලියලා තියෙනවා. ඒක අංග සම්පූර්ණ මේ පශ්චාත්තාපේ පිළිබඳ තියෙන තණ්හාවත් පශ්චාත්තාපේ පිළිබඳ තියෙන නොදැනීමත් තණ්හාව අවිද්‍යාව දෙක නිසා මේ විඳවන්නේ. කිසිම කෙනෙක් අපිට කියන්නේ පශ්චාත්තාප වෙල්ලා. නමුත් අපික යුතුයකමක් විදියට කනපින්දම් ගා ගා ජීවත් වෙනවා. බුදු කෙනෙක් ඉපදිච්ච ලෝකේ. manussත්ව පටලාවේ ලැබිච්ච ලෝකේ. ක්ෂණ සම්පත්තිය තියෙන ලෝකේ. කල්යාණ මිත්‍රෝ ඉන්න ලෝකේ. සද්ධර්මයේ දේශනා කරන ලෝකේ. පැවිද්ද තියෙන ලෝකේ තාමත් පශ්චාත්තාපේ සරණ යනවා. ඒකට ඒ තරම්ම කැමති. ඒ තරම්ම තෘෂ්ණා කරනවා. ඒ තරම්ම අවිද්‍යාව. ඒ නිසා පොඩ්ඩක් බලන්න මේ පශ්චාත්තාපය පොඩ්ඩක් පැත්තක තියන්න. ඉතින් එතකොට මහා ලොකු සාන්තියක් දැනෙනවා. මේකට තියෙන තණ්හාවත් මේකට තියෙන අවිද්‍යාවත් තමයි අපි මේ කරත්තේ බැඳගත්තු ගුණා වගේ පරාදීන්නේ නිසා පශ්චාත්තාපය පිළිබඳ හොඳ අවබෝධ කරගන්න එනේන වෙලාවේ ඒකේ මුලමඳාක බලලා පශ්චාත්තාපේ Nirodhe බලන්න. ගිවි යන හැටි, හට ගන්න හැටි බලන්න යන්න එපා. ඒක ඉවරක් වෙන්නේ නැහැ. ගිවි යන හැටි බලන්න අපිට මේ ක්ෂණ සම්පත්තියේ තියෙන වර්තමාන මොහොත මේ යන විදිහට ඉදිරියට යන්න. ඒකෝට තමන්න මේකේ තව වශී භාවයක් ඉදිරියට ලැබෙනවා. එතකොට මෙතෙක් කල් අපි විඳවැව්වේ කවුරුත් කරපු උහුණීමකටවත් කවුරුත් දීපු සාපයකටවත් නෙවෙයි පශ්චාත්තාපය වෙනුවෙන් ඇති අවිද්‍යාවතා පශ්චාත්තාපය වෙනුවෙන් ඇති තෘෂ්ණාව නිසා කියලා තේරෙයි. අවසරයි පින්වත් නායක සාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ පරිදි අපට සීලේ හෝ යම් අඩුපාඩුවක් සිදු වුවොත් කල්යාණ මිත්‍රයෙකුට පවසන්නට කීවා. එසේ සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ එම අඩුපාඩුව කියා සමාව ගැනීම සුදුසුද? කරුණාවෙන් උපදේශයක් පතමි. කන්නාඩි ඉස්සරහට ගියාම හරි. එක්ක කාල කන්නේ කම්බේ එක්ක කල්යාණ මිත්‍රයෙක් කම්බේ. නිසා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කන්නාඩි ඉන්න මනුස්සයර කියන්නේ. ඒ මනුස්සයා කල්යාණ මිත්‍රෙක් කරගන්න. Tamange රූපෙට ප්‍රේම කරා. ඒසොට ඉන්න හරියක් ඉන්නේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ. Tamanට තමන් වෛර කරන මනුස්සයට ඉන්න හරියක් ඉන්නේ කාලකන්ණි. පටේට මින්නේ අසත්පුරුෂයෝ. ඒ නිසා ඉස්සල්ලාම Tamanට ප්‍රේම කරගන්න. ඒතර කල්යාණ මිත්‍රයන්ගේ කිසිම හැකියාවක් නැහැ මේ ලෝකේ. Tamanට තමන් ප්‍රේම කරන්න දන්නේ නැති එක්කනයි ඉතින් දකින්න දකින්න එක්කනාට මේ මිත්‍රද්‍රෝහිතෙන් සලකනවා. ඒතකොට තමන්ගේ තමන්ට ප්‍රේම කරන්න හදනකොට ඉතින් බුදුහමර තමයි ඉන්නේ. ඒ නිසා පව් දේශනා කරන්න පාප නැත්නම් අපි ආපත්‍ය දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා දා ඕනෙම භික්ෂුන් වහන්සේ නමකට ආපත්‍ය දේශනා කරනවා. ඒකේ වංශයක් જાතියක් කුලයක් සැලකිල්ලක් නැහැ. ඉතින් මේ විශ්වාසය දීලා තමයි සරණචන්සෙ පිරුණම් පෑවේ. අපිට දීලා තියෙනවා භික්ෂුවක් ගාඩ් කියලා තව භික්ෂුවක් ආපත්‍ය දේශනා කරනවා. ඉතින් වගේ අපේ ආධ්‍යාත්මික ගමනේ අපිට වැඩි ඉස්සරහින් ඉන්න කවුරු හරි තියාගන්න. එහෙම නැත්නම් Tamanගෙම පිළිරුව ගන්න කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියට දේශනා කරන්න. ඒකෙත් ආනිසංසයක් තියෙනවා. ඒ පල්ලියේ කට තියලා කියනවනේ. පල්ලිය හිලක් තියෙනවා ඒක කිව්වහම පව් සමා කරන කතාවක් තියෙනවා. ඒ දවසක් මිනිස්සෙක් ගිල්ල පාදිලි තුමාට කිව්වලු මේ මම පොතක් හොරකම් කෙරුවයි. එතකොට පාදිලි කිව්වලු අයිතිකාරයට දෙන්න කියලා. නෑ ඔබතුමා ගන්න නෑ මට එපයි කිව්වලු. අවුරු පොත අරන් ගියා. මම පාදිලිකෙන් හොරකම් කළා තියෙන්නේ. දෙන්න එපයි කිව්වනේ ඒක අරන් ගියා ගෙදර. පවුසමා වෙනවා එතකොට. තෙරුවන් සරණයි ගරුතර ලොකු ස්වාමින් වහන්සේ. මේ පින්බිමට පැමිණි පළමු අවස්ථාවයි. පරියංකය තුළ සිත පිහිටෝ පිහිටෝ විට සුළු මොහොතකින් කිසිම අරමුණක් කරා නොයයි. දෙක හිස කැරකී 1 2 3 4 වශයෙන් විරාම තබමින් ඉහළට ගොස් ඒ ආකාරයෙන් පහළට බසී. ඉරියව් අත්මිඳුණු විට හිස සුළු මොහොතක් නලියන රිදෙන ස්වභාවයක් පවතී. ගරුතර ස්වාමීන් වහන්ස හුදකලාව සිටීමත් දුෂ්කර ප්‍රදේශයක සිටින නිසාත් ධර්ම ගැටලුවක් ගැටලුවක් තියෙන ලෙස දැන ගැනීමට සුදුසු ස්ථාන ධර්ම ගැටලුවක් මතුවනොත් දැන ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති නිසාත් සන් වේදනා මධ්‍ය ඊටමත් දුර්වල නිසාත් sannivedana මාධ්‍ය ඊටම දුර්වල නිසාත් මේ පිළිබඳ උපදේශයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙය මායා කරුවෙක්ද රෝගයක්ද මට කවදාවත් මෙවන් රෝගයක් හැදිලත් නැහැ. වයෝ වෘද්ධ කෙනෙකි. දින දින 3ක් මෙලෙස සිදු වෙනවා. මින් පෙර කෙටි කෙටියෙන් හා දීර්ඝව ගරුතර ඔබ වහන්සේට ලිඛිතව වාර්තා කළ බව පාද නමස්කාරවකම දන්වා සිටිමි. මොකද ඒ ලෙඩේ රෝගයක් කියලා කියන්නේ මොකද්ද කියලා අහුවෙනවද නෑ. මේ අර හිස කැරකෙන ඒ දේ. කියවන්න බෑ ඒ ටික කියවන්න බෑ රෝගේ පෙනෙන ලක්ෂණ. පරිහංකය තුල සිත පිහිටවීමට සුළු මොහොතකින් කිසිම අරමුණක් කරා නොයයි. දෙක හිස කැරකී 1 2 3 4 වශයෙන් විරාම තබමින් ඉහළට ගොස් ඒ ආකාරයෙන් පහළට බසී. ඉරියව්වෙන් අත් මිදුණු විට හිස සුළු මොහොතක් නලියන රිදෙන ස්වභාවයක් පවතී. ඉතින් මේ ඔක්කොම සතිය පිටන බාට ලකුණු. එනිසා මේ පේන්නේ සතිය ඇවිල්ලා Tamanට කතා කරනවා. මේවට වෛර කරන්න එපා. මම ලෙඩ කියලා බාර ගන්න එපා. මේවා මේ කියා ගන්න බැරි දේවල් කියලා හිතන්න එපා. ඕක තමයි ක්‍රමය. ඔය කියන්නේ මම දැන් මෙතන ඇවිල්ලා හිට. ඒ sannivedana ක්‍රම නැත්තම් දුෂ්කරලා ඉන්නවන දුෂ්කර තැනක මම දැන් මෙතන තෙන්නේ එතන තමයි sannivedana විසඳෙන තැන. ඕනම ප්‍රශ්නයක් විසඳෙන්න තියෙන එකම චිත්තක්ෂණය මම දැන් මෙතන. ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉන්න ඉන්න අපි ඈතින් ඈතට යනවා අපායටම තමයි තල්ලු වෙන්නේ. මොන ප්‍රශ්න තිබත් වර්තමානට ගන්න හිත. මොන ප්‍රශ්නක්වත් හිතින්නේ නැහැ. සරුවචන්සේ සඳහන් කරනවා ඉදිකට්ටක් කෙලින් කරලා අබෑට අහුරක් වක් කරන්න කියලා. එහෙම නැත්නම් වැලිය අහුරක් වක් කරන්න කියලා. එකම ඇටයක්වත් ඉදිකට්ට උඩ හිටින්නේ නැහැ. ඒගොල්ලෝ වර්තමාන මොහොතේ මොන ප්‍රශ්නක්වත් හිටින්න බෑ. ඉදිකට්ට පැත්ත දාලා අබහුරක් දාන ඉදිකට්ට වැහිලා යනවා. ඒක අර වර්තමාන මොහොත නෑනේ. හිත තතිය නෙවෙයිනේ. වැහිලා. කෙලින් කරා. මොනම ප්‍රශ්න තිබ්බත් කෙලින් කරන්න. බාහිර උත්තර නෑ. වර්තමාන මොහොතට පුළුවන් තරම් හිත ගන්න ඒක තමයි උත්තරේ. ඒ නිසා ප්‍රශ්න සමාදම් වෙන්න එපා. තියෙනව ලෙඩ කියලා දාගන්නත් එපා. ඒක තමයි මායя කරන්න හදන්නේ. අපි සරුවචනාන්තේ විශ්වාස කරමු. අපි manussකම විශ්වාස කරමු. අපි ක්ෂණ සම්පත්‍ය විස්තර කරමු. විශ්වාස කරමු. ඒකට sannivedana කර මොකක්වත් ඕනේ නෑ. බුදුරජාණන්සේ මේ තන්නිවේදන ක්‍රම නැති වුණාට වැටලෙන ශාසනයක් නෙවෙයි ඇති කරලා දීලා තියෙන අපිට ඕන තැනක අරගෙන යනවා. එචා වර්තමාන මොහොත අදහන්න මම දැන් මෙතන කියලා ඒකේ දියලු දෙයටම උත්තර දෙනවා. ඒකයි ඒකට කියන්නේ සම්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය. ශීල කෘත්‍ය සම්පාදනය කර දෙන මහයමතිවරෙක් වාගේ ඒ සතිය අඳුරගත්තේ නැත්තම් ඒකම ප්‍රශ්නයක්. මොන සංවේදන කර තිබ්බත් ඒක වළක්වන්න බෑ. එචා නැවත නැවතත් කියවන සතිය මොකද්ද කියලා නැත්නම් මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. එතකොට තමයි තේරෙන්නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ. සතිය අඳුරා නොගැනීම. සංනිවේදනවත් ඈත දුෂ්කර පළාතකවත් ප්‍රශ්න විසඳ ගන්න බැරි කමක් නෙවෙයි. මේක ප්‍රශ්නයක් නෑ. අඳුරගත්තේ නැති බව දැනගෙන අඳුනා ගැනීම සඳහා උත්සාහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. පින්වත් ස්වාමින් වහන්ස අද උදේ පරයන්කේ මා සිටිනා විට සිහියෙන් සතියෙන් හොඳට සිත වැඩුණා. ටික වේලාවක් ගත වූ පසු සිත සැහැල්ලු වී ගියා. වරක කය තද වීමක්ද වරක සිත සැහැල්ලු වීමක්ද ඇති වුණා. ඒ දෙකම අතරමැද මොනවදෝ මා නොදන්නා පාළු සැහැල්ලු ගතියක් දැනුණා. ඉන්පසු පුළුන් රොදක්සේ මගේ කය වෙන් වී ඉහළට ගොස් නැවත ලොකු ප්‍රපාතයකට ඇද වැටි නොපෙනී ගියා. පින්වත් ස්වාමීන් වහන්සේ ඉන්පසු මගේ කය රත් වෙන බව දැනුණා. කය තියෙන බව දැනුණා. මේට උපදේශයක් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. මේ දින නවය පුරාවට මා කරගත් දේ මදිදැයි කියා සිතෙනවා. නැවතත් එන්න ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ මේ දින කීපය තුල අපට දන් දම් අමා ඔවා බොහෝ දුන් ඔවා දම් බොහෝමයි. පින්වත් ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා. ආයේ නේනවනම් හොඳයි කියලා මට හිතෙනවා. මොනවා දුන්නත් මදි. මේ ඇවිල්ලා බණ කියවතිවා ඒත් මදි. ඉතින් ආපහු ආවම කන රත් වෙන්න ගහන්න ඕන. ආයෙසරි. ඉතින් ප්‍රතිවමෑනියෝ කරන්නේ එන්න කියලා ටෙලිෆෝන් කතා කරනවා. ලියුම් ගන්නවා. එයාලා කොහොම හරි ගෙන්නනවා. එවනේ අලුතෙන් කට්ටිය ගේන්න පුළුවන් තරම පොඩි මෑණිවරු ගේන්න පුළුවන් තරම. එවනේ හොඳයි. නැත්නම් ආපු අයට මේක දෙන එක තියෙනවා. ආපු අය දින ඕක කරගෙන කරගෙන අනේකයි තියෙන දිගටම මුල් කාලේ හරිම අමාරු. බෙහෙත්widetilde බෙහෙතක් බොනවා වගේ. බුලත් ටිකක් කනවා වගේ. පැංගිරි. හරිම අමාරු. ඔක කක කක යන්න එතකොට කිරි රහ වෙනවා. ඒසයක තැනකවත් පුද්ගලෙක් තුලවත් ඇත්තේ නැහැ. මේ තමන් කරන භාවන අදහන. මේ උත්තරම දෙයක් මේ. ඕක ඕක නොඅදහ කරන්න හදනවා කියලා කියන්නේ කාලේ කාල කණිකම. ඒ නිසා මෙච්චරමයි හොඳම දේ. ඉන්න හැම තැනකදීම සතිය වඩන්න මොනවත් මේ මේ මේ පූජාවකට වගේ දේවල් අවශ්‍ය කරන්නේ මොනම දෙයක්වත් උන්නේ මොන දේ තිබුණත් සතියට බාධායි. ඉන්න පුළුවන් තරම් සතිය වඩන්න සතිය වඩනකොට ওই ප්‍රශ්න විසඳෙනවා. පුළුවන් තරම් පුද්ගලයන්ගෙන් වෙන් වෙලා, ස්ථාන වලින් වෙන් වෙලා ස්වාධීනත්වය ඇති කරගෙන සතියත් එක්ක ගමන යන එකයි තියෙන්නේ. ස්වාමින්වහන්ස මේ අවසාන ප්‍රශ්නේ ඉදිරිපත් කරේ දැන් මේ කවි ගොඩක් තමයි තේන සයනස හෙට. ඔව් එහෙමයි හෙට මේ ලියන්න තියෙනවා කලින්ම මම කරලා තියෙනවා හෙට කාලේ මන්දී කියලා කියපු නිසා. අද අද කවි ඉදිරිපත් කරනවා? <laughs> එහෙමද දන්නේ සයන. පොඩි මෑණියෝද කියන්නේ? ගොඩක් තියෙනවා. ඒ කේමාරද කියන්නේ? නෑ කට හඳ හඩ නෑ හොඳ කෙනෙක් දාන්න. පොඩි මෑණියෝ හොඳයි. මට කවි කියන්න. කවි කියන්න බෑ. කවි කියන්න පුළුවන් අය ඉන්න සංස ලියපු අය කියලා. අන්න හරි ඒක ඉතින් ඒ වැරදි කාර්යම ගින්නකෝ. නැත්තම් පොඩි මෑණියන්ට දෙනවා. උත්සාහ කරමු තා විනාඩි 10ක් විතර තියෙනවා. වියඟුන්නහසටද ජලංජ සතුන් වතුරාම පැන්නා අනික සතුන් නැති නැතට දිව යන්නා රාජමාලිගේ මංගල ඇතුටත් බිය දැනුණා ඒ එදිනම ගත්ත ආර ඇතිකොල බොක්කත් බුරුල් වුණා. අයියේ ඒ කියුන්නේ මුල් බදටි කියුන්නේ හොඳ කවියක්. ඈ? ඈ? ඔය ඒකනේ මෑණියෝ මේ කොළබොක මෑණිකෙත් එළියට ඇවිල්ලා. අගපැත්තේ පඩා ගන්න. දෙයට ඇදලා ලස්සන කියන අහගෙන ඉන්න කට්ටිය ගැන හිතලා කියන්නේ. ඒ කියන එක ගැන විතරක් නෙවෙයි. එකසිය හතලිස් පස්වෙනි භාවනා වැඩමුල්වේ කාසාවතින් මුල් ශාලාවම එළිය කළේ උවසි උවසියන්ගෙන් සිත සද්ධාවෙන් නිපිලේ අනුශය ධර්ම හත ලොකු හිමියන්ට පැහැදිලිත් කළේ සක්මන් වෙලාවේ ප්‍රිය අරමුණු දැක යල්නා අප්‍රියාප අමනාප අරමුණු දැක ගැටුණා පෑගෙන වැල්ල යමි පතුලට හොඳ හැටි දැනුණා මනාප මනාපෙහි නැත සිත මැදිහත් වෙනවා මූලික කමටන් කමටනෙන් හිත පිටතට යනවා රූප සංඥාව ගෙවුනම ඒ ලෙස වෙනවා මන අපමනාප දේවල් තුල හිත යනවා ගෝ යෝගාවචර තෙම ඒකට කලබල වෙනවා ගුරු හිමියන්ගේ උපදෙස් අපි පිළිපදිමු අනුශය කෙලස් කරන වැඩ බව දැනගනිමු ගිය සිත නොවේ ආසිතට ගෞරව කරමු සුත්තමය ඥානයෙන් මැදිහත් සිත පුරුදු වෙමු කෙලෙස් දුරලන්න ලෞතුරු දහමින් මේ ලෙස එනවා සරති විවරති මුල් පද දෙක වෙනවා උත්තානි කර කරොන්ති දේශති පියවර හතරක් වෙනවා ධර්ම මනසිකාරයෙන් මෙතුල වෙනවා හිත පිට ගියොත් සරති අනුසිහියෙන් ඉන්න විවෘති අනුනසංගවා එය එළියට දෙන්න උත්තානි කරොන්ති අනුශයට යට නොවී නැගී සිටින්න දේශේති දේශනාව තුල දැන දැක ජය ගන්න ආශ්වාස පිට තින්න තුලට එනවා ප්‍රාශ්වාසය ඇතුලෙන් පිටතට යනවා කාම වස්තු වල වර්ණ සටහන අතුල් ඇතුලට යනවා මනාප මනාප ඇතුලෙන් පිටතට යනවා පීල පීල නට්ටෝ සන්තාප නට්ටෝ බුදු වෙන මේ ඉනාවෙන එක හොඳ නෑ ඒක පොඩි බෑ පීලනට්ටෝ සන්තාපනට්ටෝ පීලන පීලනට්ටෝ සන්තාපනට්ටෝ බුදුබණ සිහි වෙනවා සතර මහා ධාතු වල රඟ දැක්වෙනවා දෙවෙන දැවෙන තැන්වල හුස්මෙන් පවනුත් සැලුනා රහත් රහත්තුතුමන්ගේ බුණ ගුණ කඳ විරිය මතක් වුණා ලොකු දුක් නොවදින්න පොඩි දුක් ඉවසන්න එකවර බැහැනේ සියලුම දුක් ගෙවන්න පැමිණෙන දුක් පැණි රසය පිළිගන්න ආර්ය සත්‍ය දුකයයි ගෞරව දෙන්න පුල්ඩෝසර පුල්ඩෝ ඩෝසරෙන් ඉවත් කරන අතුෂල් ඇත්ත ගෙවිලා සවලෙන් ඉවත් කරනා කෙලෙසුත් යයි ටික ටික ගෙවිලා කන්නැන්දෙන් ඉවත් කරන අනුශය කෙලෙසුන් මතු ගෙවලා තෙරුවන් සරණ ලැබ අපීමු සැනසීලා එක පුතු ඇති මවක් දක්වන සෙනෙහස සෙනෙහස සෙනෙහෙ ගුණේ සෙනෙහස නිසයි රතුලේ මව් කිරිවන්නේ විඳින වේදනාවල අමිහිරි බව දැනුනේ කිසිවෙකු වෙත දුක් නොදී මව් සෙනෙහසද සෙනෙහස දෙන්නේ සතර මං හන්දියකට පස්කන්දක් ගොඩ ගහලා යන එන වාහන රෝදවල පස්සයි තැවරිලා එන එන අරමුණු වලට සතිමත්ම වෙලා අනුශය කෙලස් යයි ටික ටික ගෙවිලා දර කපනායගේ අතරැඳි පොරව මිටේ අතටම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි නොදැන නොදැනම ඔපය වැටේ සතිය පුරුදු කළොත් හැකි සෑම විටේ අකුශල් අකුශල් ගෙවේ මෙන් සැඟවූ හකුරු වක්කඩේ කටේ යහන්නේ ආයි කියන්නේ වතුටිය දෙන්න ඌරකට වෙilla වගේ දර කප්පනායගේ අතරැඳි පොරව මිතේ අතටම ගෙවි ගෙවි නොදැනම ඔපය වැටේ සතිය පුරුදු කළහොත් හැකි සෑම විට අකුසල් ගෙවීමෙන් සංග වූ හකුරු දරකපනායගේ අතරැඳි පොරව මිටේ අතටම ගෙවි ගෙවි නොදැනම ඔපය වැටේ සතිය පුරුද්ද කළහොත් හැකි සෑම විට අකුශල් ගෙවේ මෙන් සැඟවූ හකුරු වක්කඩේ කටේ පිදුරුගඩේ ඇති ඉඳිකටුවක් සද්දන්ත සද්දන්ත කුලේ හොඬ වැලකින් ගන්නට කොපමණ විරියක්ද කළේ මම දැන් මෙතන චිත්තක්ෂණ එක දිගටම නොමැති වෙලේ මෙම මෙම උපමාව ගලපමු හිත නොවිසිරෙයි එවලේ අඬන බබා නලවන්නට ඔහුගේ අම්මා දුන්නේ සූපුව දුන්නේ සූපු ඇය හට වැඩ ඇතනින්ම අරමුණු කෙලවරක් නැත පැමිණෙයි වී නොපම ආශ්වාස පාශ්වාස සූපුව පරිමුඛයෙහි දැම්ම සිදුරුකු සිදුරු කුඩා කුප්පිය මනසින් පරිමුඛයෙහි තියලා ආශ්වාස ප්‍රාශ්වාසයේ හොඳ හැටි පුරවලා ගන්න අවධානය නිසා සතිමත් බව රැඳිලා විසිරුණු සිතට බලමුද මෙම උපමාමත් යොදලා සබ්බේ සංඛාරානිච්චා බුදු හිමියන් දෙසු විට තුසිත දේව සත් සන්තු සන්තුසිත දෙවියන් හා යාමේ සුයාම දෙවියන්ට පර පරනිර්මිත වසවත්තියේ වසවර්ති දෙවියන්ට සහලාවලා ගියා නිත්‍ය කරගත් දීර්ඝායුෂ දෙවිවරුට මේ ගැන උපමාවක් දහමෙහි එන්නේ දිනග දින හත පසුව කුස්ස ගිනි ඇති සිංහ යුකුලෙනේ ගොදුරු සොයා එළියට විත් සිංහානාදගනේ සතුන් සියලු පාලා පාලායන් පලා යනවා ඈතට ඇසුරු සැනේ වියඟුන් අහසටද ජලජ සතුන් වතුරාම පැන්න අනික් සතුන් නැතින් ඈතින් ඈතට දිව යන්න රාජමාලිගේ මංගල ඇතුටත් බිය දැනුණා. එදිනම ගත් ආහාර ඇති කොළ බොක්කත් බුරුල් වුණා. ඉතින් මෑණියන්ට කොළ බොක්ක බුරුල් වෙන්න ඕනේ නැහැ. කවි කියවන්නේ. දැන් පැය භාගේ යන පැය විනාඩි 15ක් ගියා. ලඳකගේ කොමල ගති ඇලෙනා බව ඇත්තේ පුරුෂ අධිපති ආදිපත්‍ය සැඩ බව පිරිමිගේ ඇත්තේ උදවය උද උදව්‍ය කු උදව්‍ය ඥාණය පසු කළ පසු මත්තේ ගැහණු පිරිමි බවින් පසු වෙනසක් නැත්තේ වේදිකාවෙන් නළුවන් රඟපානකොට ආසාවෙන් බලාහි බලා හිටියා ඇස් ඇස් දෙක ඉවතට නොකොට තිරෙන්නේ හාහාරමානිස් රජු ලෙස අද අදිනවා දකින විට අනේ අපොය හරමානිස් කෙලස් වල සටකපට සටකපට සටකපට එයාට ඒක කියවන්නේ මෑණියෝ නිකන් හංගලා කියන්නේ වේදිකාවේ ආවා. හරියට තියෙන කියන්නේ ලියලා තියෙන. රූකඩ බල බලා සිටිනා විට සතුටින් tire එන්නේ හා දුටු අද නට නටවන අය නූල අතින් අනුශය කෙලස් නාම රූප හේතු ඵල තුලින් මම යා නටවන බව දුටු අද ප්‍රං ප්‍රඥාවේ ඇසින් මල්ලිය නොලඳ දේවල් ගැන තැවෙන්න එපා නංගියේ අබතෙල් පහන් පූජා කර කර ඉන්න එපා සතිය වඩන්නට ගැහණු පිරිම් ભેදයක් එපා සංසාර බැටරි බෑලා සංසාර සපිරි ගෙදරට අය එන්න එපා අවසර පින්වත් ගුරු හිමියන් සහ පැවිදි උතුමන්ට හැදු වැඩු ගුරු දෙමාපියෝ සහ සිව්පස්ස දායක ඇත්තන්ට පින්වත් ප්‍රදීපා සහ කේමා මෙහෙණින් සහ උපකාර කර දෙවියන්ට සියලි සිය සියලුම පින් අනුමෝදන් වේවා නිවනින් සැනසෙන්න මෑණියන්ට නමක් නැවත් ලාලත් නැහැ. පොඩි මෑණි මෙච්චර මාංශලා කියුවා මේ දීපේකන කියෝ. කැමතිද? පොඩි මෑණි සෑහෙන ෆයිට් එකක් දුන්නා හැබැයි. කවදාකවත් කියපු නැති නිදර්ශන කවදාකවත් කියපු නැති වචන සූපුවත් කටේ තිබ්බා. කවුද ලිව්වේ? ඈ? බැරිද කියවන්නේ? ඒතකොට වැඩි ලකුණු ලැබෙන්නේ පොඩි මෑණියන්ට. කොහොම හරි පොඩි මෑණියෝ බෑ කියන්නේ නැතුව කියවන අඩු ගන්න. අද මහන්සියලා ලියලා තියෙන නිසා අපි ආයසරයක් කම විනාඩි 5කින් විතර කියයි. එච්චර අපි අනිත්‍යව තියාගන්නවා හෙටට. නෑ අපි වෙලා ගිහලා තියෙනවා මට වෙන වැඩක් තියෙනවා. හරි අපි මේකට අහුන් කරලා පොඩි මෑණියෝ අහගන්න ඕන හොඳට වරද්දපු තැන් ආයි. එකසිය හතලිස් පස් වෙනි භාවනා වැඩමුළුවේ කසාවතින් මුළු ශාලාවම එළිය කළේ උවැසි උවැසියන්ගේ සිත සද්දාවෙන් ඉපිලේ අනුසය ධර්ම හතනා හිමියන් දේශනා කළේ සක්මන් වෙලාවේ පිය අරමුණු දැක ඇලුනා අප්‍රිය අමනාප අරමුණු දැක ගැටුණා පෑගෙන වැල්ල යටිපතුලට හොඳ හැටි දැනුණා මනාප අමනාප එහි නැත සිත මෙදිහත් වෙනවා මූලික කමටනෙන් හිත පිටතට යනවා රූප සංඥාව ගෙවුනම ඒ ලෙස වෙනවා මනාප අමනාප දේවල් තුල හිත යනවා යෝගාවචර තෙම ඒකට කලබල වෙනවා ගුරු හිමියන්ගේ උපදෙස් අපි පිළිපදිමු අනුසය කෙලෙස් කරනා වැඩ බව දැනගනිමු ගිය සිත නොවේ ආසිතට ගෞරව කරමු සුතමය ඥානයෙන් මැදිහත් හිත පුරුදු වෙමු කෙලෙස් දුරලන්න ලෝතුරු දාමින් මේ ලෙස එනවා සරති විවරති මුල් පද දෙක වෙනවා උත්තානි කරොන්ති දේසේති පියවර හතරක් වෙනවා ධර්ම මනසිකාරය මේ තුල වෙනවා හිත පිට ගියොත් සාරති anu සිහියෙන් ඉන්න විවරති anu නොසඟවා එය එලියට දෙන්න උත්තානි කරොන්ති අනුසයට යට නොවී නැගී සිටින්න දේසේති දේශනාව තුල දැන දැක ජය ගන්න ආස්වාස පිටතින් ඇතුලට එනවා ප්‍රස්වාසය ඇතුලෙන් පිටතට යනවා කාම වස්තුවල වර්ණ සටහන ඇතුළට යනවා මනාප අමනාප ඇතුළෙන් පිටතට යනවා පීලනට්ටෝ සන්තාපනට්ටෝ බුදුබණ සිහි වෙනවා සතර මහා ධාතුවල රඟ දැක් වෙනවා දෙවෙන තැන්වලට හුස්මෙන් පවනුත් සැලුනා රාත් උතුමන්ගේ ගුණ කඳ වීරිය අපමණ බව දැනුණා ලොකු දුක් නොවිඳින්න පොඩි දුක් ඉවසන්න එකවර බෑනේ සියලුම දුක් ගෙවන්න පැමිණෙන දුක් පැණි රසය එය පිළිගන්න ආර්ය සත්‍ය දුක යැයි ගෞරව දෙන්න බුල්ඩෝසරෙන් ඉවත් කරන අකුසල් ඇත ගෙවිලා සවලෙන් නිවත් කරනා කෙලෙසුත් යයි ටික ටික ගෙවිලා කං හැන්දෙන් ඉවත් කරනා අනුසය කෙලෙසුන් මතු ගෙවලා තෙරුවන් සරණ ලැබ අපි ඉමු සැනසීලා එක පුතු ඇති මවක් දක්වන සෙනෙහි ගුණේ සෙනෙහස නිසයි රතුලේ මව් කිරිවන්නේ විඳින වේදනාවල අමිහිරි බව දැනුනේ කිසිවෙකු වෙත දුක් නොදී මෞසෙනෙහස දෙන්නේ සතර මං හන්දියක පස් කන්දක් ගොඩ ගහලා යන එන වාහන රෝදවල පස් යයි තැවරිලා යන එන එන අරමුණු වලට සතිමත්ම වෙලා අනුසය කෙලෙස් යයි ටික ටික ගෙවිලා දර කපනාං අයගේ අතරෙන්දි පොරව මිටේ අතටම ගෙවි ගෙවි නොදැනම ඔපය වැටේ සතිය පුරුදු කළහොත් හැකි සෑම විටේ අකුසල් ගෙවෙමින් සැඟ වූ හකුරුවක් කඩේ කටේ පිදුරු ගොඩේ ඇති ඉදි කටුවක් සද්දන්ත කුලේ කොඬවැල අගින් ගන්නට කොපමණ විරියක්ද කලේ මම දැන් මෙතන චිත්තක්සන එක දිගටම නොමැති වෙලේ මෙම උපමාව ගලපමු හිත නොවිසිරෙයි වෙලේ අඬන බබා නලවන්නට ඔහුගේ අම්මා දුන්නේ සූප්පුව ඇය හට වැඩ ඇත නිම්මා අරමුණු කෙලවරක් නැත පැමිණෙයි විනොපමා ආස්වාස ප්‍රස්වාස සූප්පුව පරිමුඛයෙහි දැම්මා සිදුරු කුඩා කුප්පිය මනසින් පරිමුඛයෙහි තියලා ආස්වාස ප්‍රස්වාසයෙන් එය හොඳ හැටි පුරවාලා ගන්නා අවදානය නිසා සතිමත් බව රැඳිලා විසිරුණු සිතට බලමුද මෙම උපමාවත් යො යොදලා සබ්බේ සංඛාරා අනිච්චා බුදු හිමියන් දෙසු විට තුසිත දේව් සන්තුසිත දෙවියන් හා යාම යේසු යාම දෙවියන්ට පරනිම්මිත වසවර්තියේ වසවර්ති දෙවියන්ට සහලවලා ගියා නිත්‍ය කරගත් දීර්ඝායුෂ දෙවිවරුන්ට මේ ගැන උපමාවක් දහමෙහි එන්නේ දින අත පසුව කුසගිනි ඇති සිංහය කුලනේ ගොදුරු සොයා එළියට විත් සිංහනාදගෙනේ සියලු සතුන් පලා යනවා ඈතට අසුරු සැනේ වියගුන්නහසටද ජලජ සතුන් වතුරට පැන්නා අනික් සතුන් නැතින් නැතට දිව යන්නා රාජමාලිගේ මංගල ඇතුටත් බිය දැනුණා එදිනම ගත් ආහාර ඇති කොළ බොක්කත් බුරුල්ලුණා ලඳකගේ කොමල ගති ඇලෙනා බව ඇත්තේ පුරුෂ ආදිපත්තය සැඩ භව පිරිමිගේ ඇත්තේ උදයව්වය ඥානය පසු කළ පසු මත්තේ ගැහැනු පිරිමි බවයින් පසු වෙනසක් නැත්තේ වේදිකාවේ නළුවන් රඟපාන කොට ආසාවෙන් බලා හිටියා ඇස් ඉවතට නොකොට තිරෙන්නේ හාරමානිස් රජු ලෙස අඳිනවා දකින විට අනේ අපොයි හර මානිස් කෙලෙස් වල ඇති සට කපට රූකඩ බල බලා සිටිනා විට සතුටින් තිරයෙන් එහා දුටු අද නටවන අය නූල අතින් අනුසය කෙලෙස් නාම රූප හේතුඵල පටිච්ච සමුප්පාද තුලින් මම යානටවන බව දුටු අද ප්‍රඥාවේ ඇසින් මල්ලියේ නොලද දේවල් ගැන තැවෙන්න එපා නංගියේ අබ තෙල් පහන් පූජා කර කර ඉන්න එපා සතිය වඩන්නට ගෑනු පිරිමි ભેදයක් එපා සංසාර සිපිරි ගෙදරට අය එන්න එපා අවසර පින්වත් ගුරු හිමියන් සහ පැවදි උතුමන්ට හැදු වැඩු ගුරු දෙමව්පියෝ සහ සිව්පස දායක ඇත්තන්ට පින්වත් ප්‍රදීපාකේ සහකේ මා මෙහෙණින් සහ උපකාර කළ නොපෙනෙන දෙවියන්ට සියලුම පින් අනුමෝදන් වේවා නිවනින් සැනසෙන්ට සාදු සාදු සාදු දැන් අපි මෙතනින් අපේ සාකච්ඡා වාරය સમાપ્ત කරනවා. ඊතුරු කවි අපි හෙට ආන්න බලාපොරොත්තු වෙනවා අපේ අවසාන සැසිවාරයේ. ওই කවි පන්තිරණේ මෑණියන්ගෙත් පොඩි ළමා පොඩි මෑණියෙක් ගෙනවත් පොඩ්ඩක් ආංශු නැ සෑහෙන්න. ඒක දාලා තියාගෙන ඉමු ඈ. හොඳයි නේද මෑණියෝ? හොඳයි අපි එනවා සක්පණින් පස්සේ නැවත රැස් වෙනවා. පරියංක භාවනාවට සීල දෙනාටම තෙරුවන් සරණයි.